මිහිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මුලාසනේ වැඩ සිටිනේ අපේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් භාවනාන් යෝගී සියලුම යෝගාවචර සංඝ පිරිසකින් අවසර අපි පසුගිය දවසේ විපස්සනා භාවනානුකූලව උපදේශ ආදිය පිළිපදිමින් ඒ උපදේශ වලට ගෞරව කරමින් ඒ වාගේම ඒ උපදේශ ආදියන යෝගාවචරයේ වැඩපිළිවෙල සෑහෙන දුරට විස්තර කරන්න යෙදුණා. ඒ අනුව යම් යෝගාවචරයේ තමන්ට ඉදිරිපත් කර ගන්නා වූ මූල කර්මස්ථානයේ මේ මූල කර්මස්ථානීය ඉන්දීම වශයෙන් හැකිලිම වශයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආනාපානීය වශයෙන් වෙන්න පුළුවන්. මේ මූල කර්මස්ථානීයේ ඊයතා වූ පිම්මීමට සාපේක්ෂව හැකිලිම ආනීත සාපේක්ෂව අපානය තවුස්ම ගැනීමට සාපේක්ෂව හුස්ම පිට කිරීම ආදී කොට ඇත්තා වූ සෑම සියුම් කොටසක් මේ මානසික ආරයට නම් වර නම් කරනවා ගනිමි එන විදිහට කියනවා නම් මානසිකාරේ පවත්වමින් මෙනෙහි කරමින් භාවනා කරනකොට මේ භාවනාව හරියන බව නොහරියන බව කාරණා දෙකක් මත යෝගාවචරයට අත් වෙන වගකීම් දෙකක් මත තීන්දි වෙන බව අපි කීප වතාවක් මතක් කරගත්තා. ඒ කියන්නේ හරියට අරමුණ හඳුනාගෙන අරමුණට හිත එල්ල කිරීම මේක සාමාන්‍යයෙන් කියනවා විතක්කේ කියලා. ඒ වාගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන් සඳහා කරනකොට කියනවා සම්මා සංකප්පය කියලා. ඒ කොහොම වුණත් දැන් මේ අවස්ථාවේදී Taman අත්දකින්නේ පින්වීමය. ඒ පින්වීමට හිත යොමු කරවීමය කියන එක මේ ඉන්නේ. ඒ වාගේම ආස්වාද ප්‍රසවාස කරන නැත්නම් ආනාපානයේ අනුව භාවනා පවත්වන යෝගාවචරයේක නම් හුස්ම ඇතුළට ගන්නා අවස්ථාවේ ඒ හුස්ම ඇතුළට ගන්නා අවස්ථාව ඒ අත්දැකීම මතෙම තමන්ගේ මෙනෙහි කරන හිත භාවනා හිත යොමු කිරීමට කියනවා අරමුණට හිත නැංවීම කියලා. ඒ හිත නැංවීම සාර්ථක වුණා ඒ සාර්ථක වීම නිසා යෝගාවචරයට දැන් ගන්නව වැටෙනවා අස්පනා පිටත් ආ වූ අරමුණ මේකයි ඒ අරමුණේ හිත නැගී පවතිනවා ඒ වාසමාගම සමගම ඒ අරමුණ වෙනස් වෙනවා පිම්බීම තිබුණා නම් හැකිලීම පැත්තකට වෙනස් වෙනවා. ආස්වාසය තිබුණා නම් ප්‍රස්වාසයේ දිහාට වෙනස් වෙනවනේ. මේ වෙනස් වෙච්ච අරමුණත් සමගම නැවතත් ඒත හිත නැංවීම මෙන්න මේ විචක්කයේ තියෙන අදහස ඉදිරිපත් කරන්නේ. මේක යෝගාවචරය හොඳට කාරණා කරුණු මූල ධර්ම අධ්‍යක්ෂින් සහිතව ප්‍රථමයෙන් තේරුම් ගත යුතුයි. මේ විදිහට අරමුණේ නැංවීමේ සූරතාවය ඇති කරගත්තට පස්සේ මේ යෝගාවචරයා ඒ අරමුණ විශේෂයි ඇලීමකින් හෝ බැඳීමකින් හෝ තොරව මතුවෙන මතුවෙන වාරයක් පාසා වේහෙස ගන්නේ නැතුව එපා වීමකින් තොරව නැවත නැවතත් නැවත නැවතත් මේ විදිහටම අරමුණ නැංවීම අරමුණේ හිත නැංවීම වීරියේ වශයෙන් හඳුනා ගන්නවා මේ විදිහට විතක්කයක් වීරියක් දෙක තමයි යෝගාවචරයාගෙන් මුල් කාලේ බලාපොරොත්තු වෙන දෙක බලාපොරොත්තු වෙන නැත්නම් යෝගාවචරයට බල අවරණ පැත වෙන වගකීම මේ කාරණා දෙක વિશે යෝගාවචරය නැවත නැවතත් අගය කරමින් වටිනාකමක් අරගෙන අවබෝධ කර ගන්නවනම් ඒ අනුව තමන්ගේ වීරියත් විතක්කයක් පවත්වනවනම් බොහෝම වේගයෙන් බොහොම ඉක්මනින් මේ භාවනාවේ මුල් අත්දැකීම් ටික ලබා ගන්න පුළුවන් වෙනවා ඒ ලබාගෙන ඉදිරියට යනකොට එදා අපි සාකච්ඡා කරන අවස්ථාව දක්වා වෙන විදිහකට කියනවා නම් අරමුණක අර විදිහට පින්දීම හැකිනේ වශයෙන් පළු දෙකක් නැත්නම් ආස්වාස ප්‍රස්වාස වශයෙන් පළු දෙකක් ඊට පස්සේ පින්වීමක් කරගත්තත් ආස්වාසය ගත්තත් එයත් මුලය මැදය අගය වශයෙන් කොටස් කර බැලීම ඒ බලන බලන කොටසක් පාස හිත නැංවීම වෙහස නොබලා දිගට පැවැත්වීම මේ විදිහට දිගට අඩමුණේයි දෙදිය හැකිතා කොටස් අංශ පළු වෙන් කරමින් ඒ ඒ කොටසට හිත පවත්වමින් අනසිකාරයේ පවත්වමින් භාවනාව දිගට යනවන ඒ යෝගාවචරයට ඒ ඒ කොටසක් තුල ඒ ඒ භාගය තුල ක්‍රියාත්මක වෙන්නා වූ ධර්ම සුද්ධ ධර්ම වැටෙන්න පටන් ගන්නවා ප්‍රධාන වශයෙන් ඉන්දීමේ ක්‍රියාවලිය තුල ඇත්තා වූ රූප ධර්ම මහා භූත රූප ප්‍රධාන කරගත්තා වූ රූප ධර්ම වැටෙන්න පටන් ගන්නවා. මේ වැටීම දියුණු වෙන්න වෙන්න වෙන්න අනායාසයෙන්ම ඉතේම නාම ධර්ම පිළිබඳ අවබෝධයට හිත පෑදෙනවා. මේ නිසා උපදේශ දෙනකොට සෑම වෙලාවෙදීම යෝගාවචරයට උපදෙස් දෙන්නේ Tamange මෙනෙහි කරන හිත රූප ධර්මයට යොදවන්නේ. මොකද රූප ධර්මයේ ප්‍රකටයි. වර්තමානයේ පවතින වේලාවේදී යෝගාචරයට දැනගන්න පුළුවන්. මේ විදිහට දැනගනිමින් දැනගනිමින් රූප ධර්මයේදම හිත යොදවනකොට ඒ යොදවන්නා වූ මෙනෙහි කරන හිත, මානසිකාරයේ පවත්වන හිත කියනා වූ නාම ධර්මයේ පිළිබඳව වැටෙන්න පටන් ගන්නවා. මේ විදිහට වැටෙන්න පටන් අරගන්නේ රූප ධර්ම පිළිබඳ විස්තර වැඩි වැඩියෙන් වටහා ගන්නට ගන්නතේ නාම ධර්මයේ පිළිබඳවත් වැටහිම වැඩි වෙනවා කියන මෙන්න මේ මූල ධර්මයේ මතයි. මේ විදිහට දිගට අත්දැකීම් වැඩි වෙගෙන යනකොට යෝගාවචරයාගේ දැනීමේ හොඳට තහවුරු වෙලා හොඳට පළල් වෙලා යන අවස්ථාව වෙනකොට අරමුණක ඇත්තා වූ කුඩා අනු කුඩා කොටස් ව්‍යංජන අනු ව්‍යංජන වශයෙන් ඒ ඒ භූත ධර්ම ක්‍රියාත්මක වෙන ආකාරය ඒ සෑම දෙයක්ම අරමුණත් එක්ක පරිණාමයට මුලදී දැක්කට වැඩි ක්ෂණයකින් වෙනස් වෙන ආකාරය මුලදී දැක්ක පින්වීමට වැඩි දෙවෙනි පින්වීම වෙනස් වෙන ආකාරයේ වශයෙන් මේ විස්තර දකිමින් ඉදිරියට ගමන් කරනකොට ඒ යෝගාවචරයාගේ මේ භාවනාවේ දියුණුව කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණුවක් මේරීමක් ඒකාකාර වැඩිවීමක් සිදු වෙනවා. සතිය, වීර්යය, සමාධිය ආදී සමාධියංග ඒ වගේම සම්‍යක් දෘෂ්ටිය ඍජුවීම විතක්කය නැවතනාත හිත අරමුණ හරියට තෝරාගෙන ඒ හිත නැංවීමේ ශක්තිය ආදී ධර්ම වැඩෙනකොට ඒ භාවනාවේ විපස්සනාවේ පූර්වාංගම කොටස් උබ්බ විපස්සක කොටස් සම්පූර්ණ වේගන එනකොට විපස්සනාවට දැස ගන්නකොට අපර විපස්සනාවට හිත වැටෙනවා. මේ අවස්ථාවේදී යෝගාවචරයට බින්දීමක් තුළ තියෙන පදවීමක්, පෙරපීමක්, චලනයක් උණුසුමක් සිසිලසක් ආදී ඒ අරමුණ ඇතුළත ඇත්තා වූ කොටස් සවිස්තර වැටහෙනවා යන්තාක් දුරට වැටහෙනවද ඒ තාක් දුරට ඒ සියල්ල තුළ ඇත්තා වූ යොහුසුළු බව වහා ක්‍රියාත්මක වෙන බව වැටහෙන්න පටන් එහෙම නැත්නම් විස්තර වැඩි වැඩියෙන් දකින්න දකින්න ඒ විස්තර කුංචි කුංචි කුඩා අණු කුඩා වැඩපිළිවෙළවල් ඉතාමත් වේගෙන් සිදුවෙන බව වැටහෙනවා. මේක මේ විදිහට පින්දීමේදී, හැකිලීමේදී, නැත්නම් ආස්වාදයේදී, ප්‍රස්වාදයේදී, පරියන්කේදී වටහා ගන්නකොට යෝගාවචරයාගේ සමාධිය කහවුරු වීම නිසා සමහර වෙලාවල් වල මේදී බොහොම ගැඹුරට ගිහිල්ලා බොහොම සවිස්තරව වැටෙනවා. නමුත් මේ අවබෝධය පරියන්කේ ලබන අවබෝධය සක්මන් කරන අවස්ථාව කියන ඇස් දෙක ඇරිලා තියෙන වෙලාවක, කය වැඩ කරන වෙලාවකදී සාහවුරු කරගන්න යෝගාවචරය උනන්දු වෙන්න ඕනේ. පරියන්කේදී ලබාගත් සමාධියට සමාන හෝ නැත්නම් ඒ ශක්තියට සමාන ශක්තියක් සාමාන්‍ය ශරීරයේ කටයුතු වෙද්දී ඇස් ඇරීතියෙදී පය ඔසෝමි යාමෙන් තබමින් ක්‍රියා කරද්දී උත්සාහ කරනවා. ඒයින් දක්ෂ වුණාට පස්සේ මේ දැනුම දිනු කරාට පස්සේ ඒක දිහා කටයුතු යොදනකොට භාවනා කරන සතිය පවත්වන සෑම වාරයකදීම යෝගාවචරයට මේ අරමුණක ඇත්තා වූ විස්තර වැඩියෙන් දැක ගැනීමේ ආකල්පය පුරුද්ද පහළ වෙන්න ගන්නවා. මේ අවස්ථාවේදී යම් තාක් යෝගාවචරය දක්ෂද ඒ දක්ෂතාවය මත මේ සතියේ නැත්නම් සිහියේ අරමුණ නොගිලිහි පවත්වාගෙන ගතියත් අරමුණට කිඳ ගන්නා කිඳ සිතාබස ගන්නා ගතියක් නිසා ඒකට පිහිටියා වූ සතියක් කියලා කියන්න පුළුවන්. අදින්චි වෙච්ච සතියක් කියලා සුපතිත්තික සති කියලා සඳහන් කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී තමයි යෝගාවචරයේ විපස්සනා වැඩපිළිවෙල ආරම්භ වෙන්න පටන් ගන්නේ. මේ තුවාක් යෝගාවචරය කරන්නේ ඒ විපස්සනාවට අදාළ පාදමේ අදිතාලම සකස් කිරීම. ඒ නිසා උබ්බ විපස්සක වශයෙන් මුල් කාලේ යෝගාවචර හඳුනනවා මේ විදිහට සතිය සමාධිය හැම ඉරියව්වකම හැම අරමුණකම සාහවුරු කරගන්න ගන්නකොට අරමුණේ මුල මැද අග අත නොහැර සතියට හසු කරගන්න ගන්නකොට මේ අවස්ථාවේදී සතියට සුපතිත්ත්‍ය සතිය කියන යෝගාවචරය අපර විපස්සක ස්වරූපයකට පත් වෙනවා මේ අවස්ථාවේදී ස්වභාවිකව මතුවෙන ඕනම අරමුණක මූලමෙද අගය අරුණේ යත්තා වූ රූප ධර්ම කොටස් කොටස් කියන්නේ මේවය ආදී වශයෙන් විස්තර දකින්ද දකින්ද යෝගාවචරය ආයේ දකින දකින අස්පනා පිට මතුවෙන මතුවෙන සෑම වැඩ පිළිවෙලක විමුසුදු භාවයේ තේරුම් ගන්නවා මේ නිසා සෑම සතිමත්ව ගත කරන සමාධිමත් ගත කරන සෑම අවස්ථාවකම මේ ඇතිවීම නැතිවීම දෙක ඒකාන්ත භාවයේ වැටෙන්න පටන් ගන්නවා මේක විපස්සනා භාවනාවේදී විපස්සනා ධර්ම දේශනාවලදී අනිත්‍යානුපස්සනාව වශයෙන් සඳහන්. අද අපි ධර්ම දේශනාවට ප්‍රධාන වශයෙන්ම මාතෘකා කරගන්න බලාපොරොත්තු වෙන්නේ එදා මෙන්න මේ අනිත්‍යානුපස්සනාවයි. භාවනා කරන යෝගාවචරේකට දේශනා කරන විපස්සනා ධර්ම දේශනාවක් වශයෙන් මේ අනිත්‍යානුපස්සනාව ඉදිරිපත් කරනකොට ඒක ප්‍රායෝගික වශයෙන් කොටස් තුනකට කඩලා තේරුම් ගැනීමේ පහසු සඳහා ඉදිරිපත් කරන්න පුළුවන්. යෝගාවචරය ඒ විදිහට හොඳට විස්තර සහිතව බෙදලා වෙන් කරලා කාරණාව අහලා දැනගත්තොත් යෝගාවචරික තේරුම් ගන්න පහසු වෙනවා. යම් විදිහකට තේරුම් ගත්තොත් ඒක භාවනාවේදී අත්දක ගන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න ඕනේ සිහිය සබා ගන්න ඕනේ මේ අනිත්‍යතා අනිච්චානුපස්සනා ඥානය තේරුම් ගැනීමේ වැඩපිළිවෙළවල් ආකාර පන්ති කොටස් තුනකට තේරුම් ගන්න පුළුවන්. එකක් තමයි අනිත්‍යතාවයේ තේරුම් ගන්න ඕනේ. මේකට කියන අනිත්‍ය ස්වභාවය, අනිත්‍ය භාවය නැත්නම් අනිත්‍ය ධර්මය මේක එකක්. මේ අනිත්‍ය ධර්මයේ ලක්ෂණය තේරුම් ගන්න ඕනේ. ඒකට කියනවා අනිත්‍ය ලක්ෂණය කියලා. ඒ නිසා යෝග අවචරය අනිත්‍ය ධර්මය කියන්නේ මොකද්ද? ඒ අනිත්‍ය ධර්මයේ ලක්ෂණය මොකද්ද? නැත්නම් අනිත්‍ය ධර්මයේ කියන එකට අනිත්‍ය භාවය කියන්න පුළුවන්. අනිත්‍ය ස්වභාවය කියන්න පුළුවන් අනිත්‍යතාවය කියන්නේ. මේ කියන කෝපෙත් අස්පනා අපිට දැක ගන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. එනිසා යෝගාවචරය අනිත්‍යතාවයත් අනිත්‍ය ධර්මයක් තේරුම් ගන්න ඕනේ. මේ අනිත්‍යතාවයත් මේ අනිත්‍ය ධර්මයක් අස්පනා පිටම ඍජුවම තමා වශයෙන් අත්දැකීම තහවුරු වෙනකොට මේක තමයි ලෝක ස්වરૂපය කියලා මේ අනිත්‍යතාවය බැහැර කරන්න බැරි විදිහට තේරුම් ගැනීම. මේක මායාවක් වෙන්න බෑ මේක එක අවස්ථාවක විතරක් තියෙන එකක් වෙන්න බෑ මේක මේ අරමුණේ පමණක් තියෙන එකක් වෙන්න බෑ කියලා බැහැර කරගන්න බැරුව ඒකාන්ත වශයෙන් මේක තේරුම් අරගෙන පිළිගැනීමද කියනවා අනිත්‍යානුපස්සන ඥානය. ඒ නිසා භාවනාවේදී භාවනාව ප්‍රමාණිකෝල වැඩිීමේදී ප්‍රථමයෙන්ම යෝගාවචරය අනිත්‍යතාවයේ තේරුම් ගන්නවා. අනිත්‍ය ධර්මයේ තේරුම් අරගන්නවා. ඒ අනිත්‍ය ධර්මයේ Taman අත්දකින්නේ කුමන ලක්ෂණයකින්ද කියලා ඊගාවට තේරුම් ගන්න. මේ ලක්ෂණය දකින දකින සෑම අරමුණකත් මතුවෙන ඕනෑම අවස්ථාවකත් සිද්ධ වෙනවා කියන එක අත් නොහැර බැහැර කළ නොහැකි විදිහට දිගටම Taman තුළ සිද්ධ වෙනකොට ප්‍රත්‍යක්ෂ වෙනකොටයි අනිත්‍යානුපස්සන ඥානෙ පහළ වෙනවා. මේක අපි භාවනාවට සම්බන්ධ කරලා අත්දැකීම් වලට බර කරලා ඉදිරිපත් කරනවා නම් පිම්බීමක් අරගත්තොත් ඒ පිම්බීම නැත්නම් හැකිලිම නැත්නම් ආස්වාසේ නැත්නම් ප්‍රස්වාසේ මේ විදිහට අපිට අත්දැකීම් වැළම මතක් කරගන්න. සක්මනේදී නම් එසවීම යැවීම තැබීම. එදිනදා කටයුතු වලදී නම් තමයි යුරු පිළිකර පාවිච්චි කිරීම, දැන් පාසු කිරීම, දානි වැළඳීම, පින්දපාත වැඩිම, වන්දනා කිරීම, දොර හැරීම, වැසීම, ඇසිපිල්ලම් ගැහිම දක්වා වැසිකිලි කැසිකිලි කටයුතු සම්බන්ධ කරන ඇසිපිල්ලම් ගැහිම දක්වා සෑම කටයුත්තකම ප්‍රකටව පවතින්නේ හරියට බලනවා නම් තියෙන්නේ අනිත්‍ය ධර්මය. ඒක කියන අනිත්‍යතාවය කියන. මෙන්න මේ අනිත්‍යතාවයේ පින්බීමකදී මතුවෙන්නේ කොහොමද නැත්නම් පින්බීමකදී මේ අනිත්‍යතාවයේ ලක්ෂණ මොනවද කියන එක තේරුම් අරගත්තොත් නැත්නම් ඒක ධර්මානුකූලව මූල ධර්මානුකූලව මතක් කරගන්නවනම් විස්තර කරගන්නවනම් මේ ධර්ම වහා ඇතිවීම නැතිවීම තමයි අනිත්‍යතාවයේ ලක්ෂණය වශයෙන් මතක කරන්නේ. නමුත් අපි දන්නවා මොනම අරමුණක් හෝ නොසලකිල්ලෙන් ආවට ගියාට ඈත ඉඳලා බලනකොට අපිට පේන්නේ ඒවා ස්ථීර දේවල් විදියට. පවතින දේවල් විදියට. අපි නිතර මතක් කරගන්න උපමාව තමයි ඈතින් යන කුඹි රැලක් දැක්කම වේග රැලක් දැක්කම අපි ඈතින් ආවට ගියාට දැක්කොත් අපිට පේන්නේ කුක්ක දරකඩක් එහෙම නැත්නම් ලන් කෑල්ලක් වැල් කෑල්ලක් විදියට. පවතින දෙයක්, මැරිච්ච දෙයක්, ඒක දිගට තියෙන දෙයක් විදියට. නමුත් මේක පිළිබඳව විමසුන් නොන ඇති කෙනා ටිකක් ලං වෙලා බැලුවොත් නම් පේනවා මේක එහෙම මැරිච්ච දෙයක්වත්, දරකඩක්වත්, වැල් කෑල්ලක්වත් නෙවෙයි. ඒක තුල යන්නේ චලන සිද්ධ වෙනවා. පණ තියෙන ගතියක් තියෙනවා. මේ බව තේරුම් අරගන්නකොට උනන්දුව වැඩි වෙලා යම් කිසි කෙනෙක් තාමත්ම සමීප වෙලා බැලුවා නම් පේනවා එතන එහෙම නවතර වෙලා තියෙන මොනවත් නැහැ. තියෙන්නේ රොතු රොතු වශයෙන්, කැටිති කැටිති වශයෙන් ඇදෙන කුඹිරලක්. එහෙම නැත්නම් වේරලක්. අන්න එතකොට නම් තේරෙනවා මෙතන තියෙන්නේ ඒකාන්තම වේගයෙන් වෙනස් වෙන වැඩ පිළිවෙල. ඈත ඉඳලා බැලුවනම් නොසලකිල්ලෙන් බැලුවනම් ඒක තහවුරු වෙන ගතියක් කියනවා. එහෙමනම් ඒ ඈතින් බලන කෙනාට නොසලකිල්ලෙන් බලන කෙනාට කිව්වොත් මේ තුල අනිත්‍යතාවයක් තියෙනවායි කියලා ඒ පුද්ගල වාද කරන්න ඉඩ තියෙනවා. පිළි නොගන්ට ඉඩ තියෙනවා. පිළිගත්තත් ගැඹුරකින් පිළිගන්නේ නැහැ. නමුත් මේ පුද්ගලයා මොනම ක්‍රමයකින් හරි ඒ తত্ত্বය දැක ගන්න తত্ত্বයට සලස්වන මේ පුද්ගලයා පිළියර ගන්න මේ අනිත්‍ය භාවය කියලා කියන්නේ වෙනස් වෙන බව. ඇතිවීම නැතිවීම බව දැන් අස්පන අපිට පේන නිසා පිළිගන්නවා. මෙන්න මේ විදිහ තමයි පින්දීමක් අරගත්තහම ආරම්භක යෝගාවචරය නැත්නම් ආස්වාසයක් ගත්තහම ආරම්භක යෝගාවචරයක තියෙන විදියක් තියෙනවා. එක ගුලියක් විදියට, එක වැඩක් විදියට. හොඳයි. ඒයිම හිත නංවන්ත නැවත නැවතත් එහිම නිරීක්ෂණය කරන්ට කියනකොට අන්න යෝගාවචර දවසින් දවස තේරුම් අරගන්න පටන් අර ගන්නවා පළවෙනියෙන් දකින හුස්ම ගැනීම දෙවෙනියට දකින හුස්ම ගැනීමට සමාන නැහැ. දෙවෙනියට දකින හුස්ම ගැනීම තුන්වෙනියට දකින හුස්ම ගැනීම සමාන නැහැ. පළවෙනි හුස්ම ගැනීම හුස්ම පිට කිරීම සමාන නැහැ. හුස්ම ගැනීමේ මුල හුස්ම ගැනීමේ මැදට සමාන නැහැ. හුස්ම ගැනීමේ මැද හුස්ම ගැනීමේ අගට සමාන නැහැ. මේ විදිහට මූල කර්මස්ථානයේ කොටස් එකිනෙකට සාපේක්ෂ වශයෙන් බලන්න බලන්න කොටස් කරන්න කරන්න මේ තුර මොන්න තරම් විනාශ වෙන වැඩපිළිවෙලක් පවතිනවද කියන එකට යෝගාවචර වැටෙන්න පටන් ගන්නවා. නමුත් මානසිකාරේ නැතිනම් හිත යදවීම නැතිනම් මේ පිම්බීම හැකිලිම නැත්තම් මේ ආස්වාද ප්‍රස්වාසය අනන්ත අප්‍රමාණ සංසාරයක් අපිත් එක්ක ඒකාන්තයෙන්ම අපිත් එක්ක අස්පනාවෙතම පැවතුනවා. මොකක් කවදාකවත් එහෙම දෙයක් අපි දැක්කේ නැහැ. ඒ මොකද හිත නොයදන නිසා. මේ නිසා යෝග අවතරයට ආධුනික කාලේ අර විදිහට පුළුවන් තරම් වෙලා පුළුවන් තරම් සමීපව දිගට දිගට මූල කර්මස්ථානීයම පිරිසිදුට උපදෙස් දෙන්නේ ඒකේ විස්තර වැඩියෙන් දකින්න දකින්ද සමීප වෙලා දකින්ද දකින්ද යෝගාවචරයාගේ හිතට මේ කාරණාව සාහවු වෙන්න ගන්නවා. සාහවු වෙන්නේ මොකද්ද? මේ ඉඳීම දිහා මේ හැකිලිම දිහා නැත්නම් මේ ආස්වාසය දිහා නැත්නම් මේ ප්‍රස්වාසය දිහා නැත්නම් මේ එසවීම දිහා නැත්නම් මේ යැවීම දිහා නැත්නම් මේ සැදීම දිහා පළවෙනියම බලනකොට පේන්නේ එක විදිහකට මේ පළවෙනියම බලන වේගයටම මේ පළවෙනියම බලන අවධාරණයම මේ පළවෙනියම බලන සමීපතාවයම තව තවත් වැඩි කරමින් තව සැරයක් ඒක දිහා බැලුවොත් එතකොට මේ தත්ත්වය වෙනස් වෙනවා විමසන නුවණ තියෙන කෙනාට නම් වැටෙනවා. එහෙම නැතුව ඒක කරදරයක් විදිහට එපා වෙලා බරක් විදිහට බලන්න ගත්තොත් මේ ධර්මතා දැක ගන්නව කෝක වෙතත් භාවනා කරගෙන යන්නත් බැරි වෙනවා. එපාගෙම පහළ වෙනවා. කොච්චර දෝ මේක මම දැකලා තියෙනවා මේක අලුතෙන් දැකීමෙන් ඇති. හරේ මොකද්ද? මේ වගේ දෙයක් මේම දැක දැක ඉඳීමෙන් ගැඹුරු ධර්ම අවබෝධ කරගන්න පුළුවන්ද? හිත ගැන ඉගෙන ගන්න පුළුවන්ද කියලා නානා ප්‍රකාර වාද নানা ප්‍රකාර සැක පහළ වෙන්න පටන් ගන්නවා. නමුත් යෝගාවචරයට ලැබෙන උපදේශ එහෙම වෙහෙසකටපත් කරන්නට ඊඩාටපත් කරන්න දෙන උපදේශ නෙවෙයි තාමත්ම. ගැඹුරකින් කල්පනා කරලා ඊටාමත්ම කරුණාවෙන් දෙන උපදේශය කියලා තේරුම් අරගන්න පුළුවන් නම් යෝගාවචරය ඒ අරමුණ මතම ඊටාමත්ම සමීප වඩ වඩා සමීප වෙන ආකාරයට වඩ වඩා ලං වෙන ආකාරයට වඩ වඩා උනන්දු වැඩි වෙන ආකාරයට බලනවනේ යෝගාවචරයට වැටෙන්න පටන් අර ගන්නවා ඒ කාර්මුණක මේ තාක් වේගයෙන් වෙනස් වෙන වැඩ පිළිවෙලක් තියෙනවා. අන්න එතකොට යෝගාවචරයට මේ අරමුණේ අනිත්‍යතාවය වැටහා ගන්න පුළුවන්. නමුත් අත්දැකීම් අධිකම නිසා මේ පින්වීමේදී මේ තරම් දැකගත්තට ධර්ම ගන්න වෙලාවේදී යන්නේන වෙලාවේදී එහෙම නැත්නම් තව කෙනෙක් එක්ක කතා කර කර ඉන්න වෙලාවේදී එහෙම නැත්නම් තමා රුචි දෙයක් ආශ්‍රය කරන වෙලාවේදී මෙහෙම අනිත්‍යතාවයක් තියෙනවාද කියන තරමට හිත තාම ශක්තිමත් වෙලා නැහැ. හිතේ අත්දැකීම තහවුරු වෙලා නැහැ. මේ නිසා යෝගාවචරද සිද්ධ වෙන්නේ Tamanට පුළු පුළුවන් වෙලාවල පුළු පුළුවන් අරමුණු. මූල කර්මස්ථානයේ වේවා සක්මනේ හෝ වේවා පුළුවන් තරම් මේ අරමුණට ඇත්තවෝ මේ අනිත්‍යතාවයේ මතුවෙන ආකාරයට සමීපව මනසිකාරයේ පවත්වන්න පවත්වන්න යෝගාවචරය තුළම මේ දේ දැක ගැනීම ආසාව පහළ වෙනවා. බැලුවොත් පේනවා කියන මෙන්න මේ ආත්මෝපදේශයේ ඇත්ත වෙන්න පටන් ගන්නවා. මේ විදිහට මේ එක අරමුණකින් හෝ අරමුණු කීපයකින් හෝ නැත්නම් පහසු අරමුණු ප්‍රමාණයකින් හෝ නැත්නම් ප්‍රිය තමන්ට රුචි අරමුණු පැත්තෙන් හෝ ඇති කරගෙන මේම වැඩිගෙන වැඩිගෙන වැඩිගෙන යනකොට යෝගාවචර තේරෙන්නත් පටන් අර ගන්නවා යම්ම වෙලාවක හරියට එල්ලේ පවතිනවනම් යම්ම වෙලාවක වෙහෙස නොබල දිගින් දිගටම මේ විදිහේ මානසිකාරයේ පවත්වනවනම් මේ සත්‍යය එමන වඩා විස්තර මෙහි තියෙනවා විස්තර දකින්ද දකින්ද ඒ විස්තර කුංචි කුංචි අණු කොටස් වහා ඇති වී නැති වෙනවා කියන එක සත්‍ය බව සහතික බව තහවුරු වෙන්න පටන් ගන්නවා මේ නිසා පිම්බීම කියලා කියන්නේ අනිත්‍ය ධර්මය කියලා මතක් කරගන්න. මේ පිම්බීම තුල ඇත්තා වූ තද වෙන පෙරපෙන ගති. මේ පිම්බීම තුල ඇත්තා වූ උණුසුම් සිසිල් ගති. මේ පිම්බීම තුල ඇත්තා වූ ගොරෝසු තද මොලොක් මුරුදු ගති. යම් තාක් දකින්නවද ඒ සෑම පිම්බීමට අදාළ ස්වභාවික ලක්ෂණ වහා ඇති වී නැති වෙනවා කියන එක මේ අනිත්‍ය ධර්මයේ අනිත්‍ය ලක්ෂණය කියලා කියනවා. මේ විදිහට පෙන්වීම හැකිලිම දිහා මෙච්චරයි කියලා කියන්න බැරි තරම් කාලයක් බලන ඉන්නකොට තවත් බැහැර කළ නොහැකි විදිහට බැලුවොත් නම් ඕනම දෙයක අනිත්‍යතාවයේ තියෙනවා කියලා තමයි තහවුරු වීමට කියන අනිත්‍යානුපස්සන ඥානය. මේ අනිත්‍යානුපස්සන ඥානයේ අනිත්‍ය ලක්ෂණයෙහිම හිත හිමිදීම නිසා අනිත්‍ය ලක්ෂණයෙම හිත බොහෝ වාරයක් පැවැත්වීම නිසා පහළ වෙන ස්වરૂපයක් ඉබේ වෙන පිළිගැනීම. මේ නිසා යෝගාවචරය බොහෝ විට භාවනා කරන්න කලින් අහපු වචන නිසා මට අනිත්‍ය පේනවා, මට දුක පේනවා, මට අනාත්මය පේනවා කියලා සඳහන් කරන් දිනවා. නමුත් ඒ කියන මත පිටින් අහලා දැනගත්ත ලාමක දැනුමට වැඩිය නැත්නම් සුතමේ ඥාණයට වැඩිය මෙතනදී මේ පහළ වෙන අනිත්‍යානුපස්සනා ඥාණය පදනම් දෙකක් සහිතයි. නැත්නම් පියවර දෙකකින් තාවු වෙනවා. එකක් ඒ පිම්බීමක් පිම්බීමක් පාසා හැකිලීමක් හැකිලීමක් පාසා නැත්නම් ආස්වාසයක් ප්‍රස්වාසයක් පාසා යැවීමක් තැබීමක් පාසා නැත්නම් ඉදිරියදා දවසේ කරන සෑම කටයුත්තක් පාසාමේ මේ අනිත්‍යතාවයමයි තියෙන්නේ කියන එක දැන් යෝගාවචරය දැනගෙනයි මේ අනිත්‍යනුපස්සනා පහළ වෙන්නේ. ඒකට කියන්න පුළුවන් සෞඛ්‍ය සම්පන්න පහළ වෙච්ච, නිවර්ජය පහළ වෙච්ච අනිත්‍යනුපස්සනා ඥානයක් කියලා. ඒ වාගේම ඒම ධර්මතාවයේ තිබුණට ඒ ධර්මතාවයේ ඵලයෙන් පිළිපමණින් පිළිගන්නේ නැහැ. Taman වශයෙන් ඕනම වෙලාවක අත්දැක ගන්න පුළුවන් අත්දැකලා තියෙනවා. ඒ කියන්නේ සතිය සමාධියෙන් බලපු නිසා පේනවා විස්තර වැඩියෙන් දකින්න දකින්න නම් අනිත්‍ය භාවයෙන් හැර වෙන අනිත්‍ය ලක්ෂණයෙන් හැර වෙන දෙයක් දක් ගන්න බෑ ඒ නිසා මේ අනිත්‍යානුපස්සනා ඥාණය Tamangeeme ඍජු අස්පනා පිට දකින්න අත්දැකීම් මත තහවුරු වෙති ඥානය. මේක ධර්මානුකූලව තේරුම් අරගන්න වෙලාවේදී හොඳට සවිස්තරව තේරුම් අරගත්ත පමණටම තමයි භාවනාවට මේක ලක් කරගන්න පුළුවන්. ඒ නිසා අපි මේකට උපමා දෙක තුනක් ලං කරගන්න ඕනේ කොහොමද මේක තේරුම් ගන්න කියලා. ඇයි සෑම ශරීරය තුල සිදුවෙන සෑම අංග චලනයක්ම චේතනාපූර්වක සිදුවෙන සෑම වැඩක්ම අනිත්‍යතාවයේ වෙන්නේ කොහොමද ඒකේ අනිත්‍ය ලක්ෂණය දැක ගන්නා විදිහට ඒක බලන්නේ එනවා බලනකොට බලනකොට කොහොමද අනිත්‍යානුපස්සනා ඥාණය මග නොහැරෙන විදිහට බැහැර කරන්න බැරි විදිහට පහළ වෙන්නේ කියන එක යෝගාවචරයේ ජීවිතයට ලං වෙච්ච තරමට තේරුම් ගන්න තරමට භාවනාවේදී ඒක අධ්‍යය ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් උපමාවක් වශයෙන් කියනවනම් අපි රංචු වශයෙන් ඉන්නේ සත්තු කොටස් සත්තු රාශියක් ගත්තොත් සාමාන්‍ය මිනිසයාට සම්බන්ධ හරක් රංචුවක් අරගත්තොත් ඒ හරක් රංචුවේම ඉන්න හරක් ಜಾති එකක් වෙන්න පුළුවන්. අපි කියනවා දේශීය ගවය කියලා කියනවා සමහරවිට ඉන්දියාවෙන් ගෙන්න පුජාතියක් වෙන්න පුළුවන් නැත්නම් බටහිර රටකින් ගෙන්න පුජාතියක් වෙන්න පුළුවන් මේ જાතිය හරක් ඔක්කොගෙම තියෙනවා එක ලකුණ. දේශීය හරක් කිව්වොත් උන්ගේ දුඹුරු පාට ලකුණු තියෙනවා. අයිෂේත් කියලා කිව්වොත් එහෙම රතු පාටයි සුදු පාටයි කලවම් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඉන්දියාවෙන් ගෙන්න හරකුන්ගේ අලු පාට ගතියක් තියෙනවා. මේ වාගේ මේ හරක් රැළටම පොදු ලකුණක් තියෙනවා. නමුත් මේ හරක් රැළේ සමහර විට එක හා සමානම හැමේ පාට ඇති හරක් දෙන්න තුන් දෙනා ඉන්න පුළුවන්. මේ නිසා එක හරකෙක් ඒ රැළේ ඉන්න එක හරකෙක් අරගෙන මේ හරක ජර්සි වර්ගයේ හරකෙක් කියලා කිව්වට අපිට ඒ හඳුනා ගැනීම මතක ප්‍රමාණවත් නැති වෙනවා මොකද ඒ හා සමානම බොහෝ ලකුණු තවත් හරක් ඉන්න නිසා අපිට ඒ හරක හංවඩු ගහන්න වෙනවා දැන් අද කාලේ ක්‍රමයට කණේ අඩ කපනවා කපලා කියනවා මෙයා අංක 1 මෙයා අංක 2 මෙයා අංක 3 අන්නේ විදිහට මේ එක එක හරකට විශේෂ ලකුණ දුන්නේ නැතිනම් ඒ හරකුන්ට කොයි කාටද බෙහෙත් දුන්නේ කොයි කාටද බෙහෙත් නොදුන්නේ කොයි එකකින්ද කිරි ගත්තේ කොයි එකකින් කිරි නොගත්තේ කියන එක තේරුම් ගන්න බැහැ. මේ නිසා හඳුනා ගැනීමට අපිට විශේෂයෙන්ම එක එකාට වෙනස් වෙච්ච ලක්ෂණ දැක ගන්න වෙනවා. මොකද මේ මුළු හරක් වලම වෙන හරක් ලක්ෂණ වලකින් වෙන් කර ගන්න පුළුවන් ලක්ෂණුත් තියෙනවා. අන්න ඒ වගේ තමයි සෑම පදින්දියට පොදු වෙන සෑම අරමුණකම මේ අනිත්‍ය භාවයේ තියෙනවා. අනිත්‍ය ධර්මයේ තියෙනවා. අනිත්‍යතාවයේ තියෙනවා. නමුත් අපි ගත්තොත් මේ අනිත්‍යතාවය පහළ වෙන්නේ පින්දීමේදී නැත්නම් මේ වෙලාවේදී අපි අත්දකින්නේ පින්දීම ඒ පින්දීම තුල අනිත්‍ය කොහොමද පහළ වෙන්නේ කියලා දැනගන්න ඒ පින්දීමේ මුල මැද අග වශයෙන් කොටස් කරලා බැලුවොත් මුලේ මුල පින්දීමේ මුලදී තිබුණු ස්වરૂප මැදට යනකොට වෙනස් වෙන හැටි දැක්වන්න පුළුවන්. එහෙමනම් ඒ දැන් අස්පනා පිට මතුවියත් ආවෝ පින්වීම අවිස්තරව බලනකොට ඒ පින්වීමටම ආවේනික අංච ලක්ෂණ පවතිනවා. පින්වීමේ මුලට ආවේනික අංච ලක්ෂණය පින්වීමේ මැදට ආවේනික නැහැ. මැදට ආවේනික ලක්ෂණ අගට ආවේනික නැහැ. එහෙම නැත්නම් කියනවා නම් පින්වීම තුල ඇත්තව තදවීමේ ගතිය ඇතිවීම නැතිවී යන ආකාරය සම්පූර්ණයෙන්ම කුණුසුමේ ඇතිවීම නැතිවීම ආකාරයට වෙනස්ව තේරුම් ගන්න පුළුවන්. මොකද හිත මේ වෙලාවේ බොහෝම නීවරණ වලින් තොර වෙලා ඉන්න නිසා පැහැදිලිව විසදව දක් ගන්න පුළුවන්. නමුත් මේ දෙකේම එකම පින්බීම ඇතුළේ නැත්නම් උණුසුමෙත් ඒ නැත්නම් තදවීමෙත් පවතින්නේ ඇතිවීම නැතිවීම දෙක පමණයි. නමුත් Tamanta පහළ වෙලා ඉන්නේ අත්දකින්නේ මේ උණුසුමේ ඇතිවීම නැතිවීම, තදවීමේ ඇතිවීම නැතිවීම, සහැල්ලු භාවයේ ඇතිවීම නැතිවීම වගේ. මේ නිසා යම් කිසි කෙනෙකුට මේ අනිත්‍යතාවය ප්‍රකට කරගන්න ඕනේ නම් අස්පනා අපිට අත්දක ගන්න ඕනේ නම් හැකිලීමේ වෙන් කරලා දැක ගන්න ඕනේ නම් මේ කිම්බීමේ මේ මොහොතේ මේ සිදුවෙන විස්තරේ ඉතාමත්ම වෙන් කරලා දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් රූප ධර්ම වල සම්පූර්ණ බෙදා වෙන් කර ගන්නා ස්වරූපෙකුත් ඒ බෙදාගත් කරුණු අනිත් දේවල් සමග පටල වෙන්නේ නැති විදිහටත් ඥානෙ පිරිසිදු වෙනකොට විස්තර දකින්න දකින්න ඒ සෑම විස්තරයක් තුළම මේ කියනා වූ අනිත්‍ය භාවය පවතිනවා කියන එක තහවුරු මේ විදිහට පින්වීමක් පාස අනිත්‍ය ස්වરૂපේ මතුවෙන විදිහට හැකිලීමක් පාස අනිත්‍ය ස්වરૂපේ මතුවෙන විදිහට අපේ හිත විනාඩියක් දෙකක් තුනක් එක දිගට සතිය පවත්වනවා ඊට පස්සේ සද්දයක් එනවා ඒ සද්දය අරගත්තත් ඒ සද්දේ මුල මැද අග වශයෙන් මේ අනිත්‍ය දැක ගන්න නම් මුල සද්දේ ඇහෙනකොට මුලදී මැදදී අගදී වෙනස් වෙන ආකාර වශයෙන් සද්දේ කොටස් කර කර කර කර කර බලනවනේ ඉංගීමේදී දැක්කා වූ අනිත්‍ය භාවය අනිත්‍ය ධර්මයේ සද්ද ඇහිමේදී වේදනාවේදී පවතී නැගිටින්න හිතන හිතෙත් පවතී. එපා වෙන හිතෙත් පවතී. මේ විදිහට යෝගාවචරයාගේ අර පින්බීමෙන් හැකිලීමෙන් මතු කරගත්තා වූ වහා ඇති වී නැති වී යන ස්වરૂපේ සෑම දෙයකම පවතිනවා. ඊ අරමුණේ ප්‍රිය අප්‍රිය භාව දෙකෙන් තොරව මධ්‍යස්ථව බලාගෙන ඉන්න තරම් ඉවසීමකින් සමීපව බලනවා නම් මේ සෑම දෙයක් තුළම පිළිමක් පාස හැකලීමක් පාස. ඒ වාගේම සද්දයක් ඇහෙන වෙලාවක් පාස. වේදනාවක් ඇති වෙන වෙලාවක් පාස. නැගිටලා යන්න හිතෙන වෙලාවක් පාස. මේ මුළු පරියන්කේ පුරාම මතුවෙන මතුවෙන අරමුණක් පාස මේ විදිහේ අනිත්‍ය භාවය දැක ගන්න අසුලව භාවනා කිරීමේ සත්‍ය ධර්මයේට නැත්නම් වීරියට සතියට සමාධියට කියනවා සමාධි ස්කන්ධයේ වැඩෙන්න ඉතාමත්ම පහසු පරිසරයක් හැදෙනවා. මේ වාගේම යෝගාවචරයාගේ සම්‍යක් දෘෂ්ටිය එහෙම නැත්නම් හරි දැක්ම හරි පාර එළිවීමට ලොකු ආලෝකයක් ලැබෙනවා. ඒ වගේම සම්මා සංකප්පය. ඒ කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්පය කියන පඤ්ඤා ස්කන්ධේ වැඩෙන්නත් ලොකු රුකුලක් ලැබෙනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ ඉන්දිය ධර්ම දියුණු කරන වැඩපිළිවෙලේදී නැත්නම් ඉන්ද්‍රිය ධර්ම යම් කිසි කෙනෙකුට දියුණු තියුණු කර ගන්න ඕනේ නම් බුදුරජාණන් වහන්සේ ක්‍රම 9ක් පෙළගස්සලා තියෙනවා. ඒකේ පළවෙනියම දක්වන්නේ uppannuppannanan sankharanan khaya mevaanupasati. යම් කිසි කෙනෙක් භාවනා කරන්න පෙළඹෙනවා ඒ විපස්සනා යෝගාවචරය ශ්‍රද්ධාවය වීර්යය සතිය සමාධිය ප්‍රඥාව කියන මේ ඉන්දිය ධර්ම වැඩි වීම ඒකාන්තයෙන්ම තමන්ගේ ගුණ ජීවිතයේ ප්‍රධානම කටයුත්ත කියලා තේරුම් ගන්නවා නම් ඒ පුද්ගලයා උපනෝපන් සෑම සංස්කාරයක්ම ඡය වී යනවා කියන ආකල්පෙ පිළිගන්නවා. ඒ ආකාරයෙන් ඒ ආකල්පයට අනුව කටයුතු කරන්න එහෙම නැතුව මේ දේ සත්‍යයි මේ දේ ඇත්තයි මේ දේ පවතිනවා. නමුත් මේ මේ දේවල් නම් පවතින්නේ නැහැ. නැත්නම් මේ දේවල් අනිත්‍යයි මේ දේවල් ස්ථිරයි කියලා යෝගාවචරයෝ අර භාවනා කරන්න කලින් සතිපට්ඨාන ඉගෙන ගන්න කලින් තමන්ගේ රුචි අරුචිකම් තිබුණා නම් පිළිගත් නොපිළිගත් ඒවා තියෙනවනම් ඒවා ඒ විදිහටම කරපින්නාගෙන මේ භාවනා කරනවනම් ඒ යෝගාවචරයාගේ අරමුණු පිළිබඳව ප්‍රිය අප්‍රිය භාවයේ පවතින නිසා මේ අනිත්‍ය ලක්ෂණය මතු කරගන්න බැරි වෙනවා. ඒ අරමුණ එනකොටම මේක බැහැර කරනවා මේක හොඳ නෑයි කියලා. සමහර අරමුණු එනකොට උදම් වෙනවා. සන්තෝෂ වෙනවා. මම දැන් භාවනාව හොඳයි, මගේ දැනුම හොඳයි, මගේ පුදුමාකාර විපස්සනාවක් තියෙන්නේ. මට මේ මේ තරම් විස්තර දා ගන්න පුළුවන් කියලා අර එන ලකුණ ප්‍රිය වශයෙන් බාර ගන්න තමන්ගේ ලොකුකමක් විදියට, දක්ෂකමක් විදියට බාර ගන්නවා. ඒ බාර ගැනීම නිසා ඒ අරමුණ දිහා මධ්‍යස්ථව බැලීම සිදු කර ගන්න බැරි වෙනවා. ලෝභය නිසා හෝ ද්වේෂය නිසා. මේ නිසා යෝගාවචරයට අරමුණේ මුලත මැද මැදට අග වෙන් කරලා දැකීමක් සිද්ධ වෙන්නේ නැහැ. අරමුණේ යටාව කුංචු කුංචු කොටස් වලට කැඩීමක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අරමුණ gediy වශයෙන් අරගෙන මේක මට තිබිය යුතු දෙයක්. මේක මම වැඩි කරගත යුතු දෙයක්. මට ලං කරගත යුතු දෙයක් කියලා ඒ අනුව ලෝභ සිතුවිලි මවනවා. එහෙම නැත්නම් මේ අරමුණ වහාම දුරු කළ යුතු දෙයක්. ඒක සතුරේ. ඒක නරක දෙයක්. ඒක ඈත් කළ යුතුයි කියලා මේක විනාශ කිරීමේ අදහස ඇති කරනවා. එතකොට විපස්සනා වැඩෙන්නේ අනිත්‍ය භාවය ප්‍රකට වෙන්නේ අනිත්‍ය ලක්ෂණය වැටෙන්නේ නැහැ. කොටින්ම සතිය පවතින්නේ නැහැ. සතිය පිළිහෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉන්දිය ධර්ම දියුණු කරන වැඩපිළිවෙලට මුලින්ම පෙන්ලා දෙන්නේ යෝගාවචරය. ඉන්දිය ධර්ම දියුණු කිරීමේ අත්‍යවශ්‍ය දෙයක් කියලා. තමයි යෝගාචරයේ ප්‍රධානම කටයුත්ත කියලා තේරුම් ගන්නවා නම් මේ සංස්කාර ධර්මියෝ වෙන විදිහකට කියනවා නම් භාවනා කරනකොට අපේ මේ සදින්දයන්ට බොදු වෙන ඕනම අරමුණක් කය මේ වානුපස්සති. වහා ක්ෂය වී යනවා කියන අදහස පහල කරගන්න ඕනේ. ඒකට අනුව භාවනාව ගෙනියනවනේ භාවනාවේ ගැටලු දැන් පහල වෙන්නේ. ගොරෝසු දැන් පහල වෙන්නේ නැහැ. ඉතින් මොනම ගොරෝසුකමක් ආවත් ඒක නැති වී යන බව යෝගාවචරය දන්නවා. මොනම ප්‍රශ්නයක් මොනම සැකයක් මොනම කලකොල භාවයක් හිතේ ආවත් ඒක දිගේ දුවන්ට ඒක දිගේ වහා තීන්දුව කරන්න වහාම මේ ප්‍රශ්නේ විසඳන්න වෙන වෙන්නේ නැහැ. ඒ මොකද මේ සෑම ප්‍රශ්නයක්ම මතුවෙනවා සත්නම් නැති වෙනවා සත්තක්. ඒ නිසා යෝගාවතරය ඉවසිල්ලෙන් දැන් ප්‍රශ්නයක් මතුවෙච්ච බවත් හිත කලකොල භාවයටපත් වෙච්ච බවත් ඒ සඳහා හේතුන අරමුණ මේක බවත් දෙලින්ම අරමුණට හිත නැංවීම මේ දුරු කරගන්න පුළුවන් කියන විශ්වාසයෙන් බලනවනේ මේ ප්‍රශ්න වෙනුවට දිගින් දිගටම දිගින් දිගටම මෙතුආ කල අපේ හිතේ තිබුණා වූ කණමිති කියලා කියන පිළිගැනීම ආසා දේවල් අප්‍රියාමනාප දේවල් ඇත්ත ඇති හැටියෙන් දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ ප්‍රධානම ලක්ෂණ තමයි මේ අනිත්‍යතාවය. ඒක පේන්නේ අනිත්‍ය ලක්ෂණය තුලින් අනිත්‍ය ලක්ෂණය කියන්නේ හොඳට විස්තර ඇතුව බැලුවොත් ඕනම ප්‍රිය අරමුණක් වේවා. ඕනම අප්‍රිය අරමුණක් වේවා. ඒ ප්‍රිය භාවයත් වටහාගෙනම බැලුවොත් මේ බිඳි බිඳි යන බව අප්‍රිය භාවයේ අමනාප භාවයක් තියෙනවනම් ඒ බවත් වටහාගෙනම බැලුවොත් එහි ඇත්තා වූ බිඳි බිඳි යන භාවය. දකින්න දකින්න සෑම අරමුණකම ඇත්තා වූ මේ අනිත්‍ය ලක්ෂණය දැක ගන්න. එතකොට යෝගාවචරය දවස පුරා තද නින්දේ පසු නොවන ඕනෑම වෙලාවක මොනම අරමුණකට සතිය පිහිටෙව්වත් ඒ සතියේ ගැඹුරු භාවය මත එහි යතා වූ අනිත්‍යානුපස්සනාව සාහවුරු කරන සාක්ෂි ලබා ගන්න. ඒ මොකද අරමුණේ ප්‍රිය අප්‍රියතාවකින් තොරව බැලීම මධ්‍යස්ථව උපේක්ෂාව බැලීම දිගට අරමුණක් දිහා බලාන දීම කියන දේ දැන් වැඩි වෙන්න පටන් ගන්නවා. එනි දෙකන අරමුණට හිත නැංවීම, හරියට එල්ල කිරීම සුව වෙනවා. එල්ල කරගත් අරමුණ දිගට ප්‍රවැත්ීමේ සුර වෙනවා. මේ දේ වෙන්න වෙන්න අරමුණේ නියම ස්වභාවය. එයත් ආ උපදා අනුපදා කොටස් වහවහ ඇතිවීමේ වහවහ නැතිවීමේ පවතිනවා කියන කාරණාව ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේ නිසා සෑම ක්ෂණයක් පාසාම යෝගාවචරයාගේ අනිත්‍යානුපස්සනා ඥානයේ තහවුරු වෙන පැත්තට භාවනා අධ්‍යක්ීම් ලබනවා. මේ නිසා මේ මේ වෙලාව වෙනකොට යෝගාවචරය හරියට සූදුවට අබ්බැහි වෙච්ච කෙනෙක්. හරියට සුරාවට අබ්බැහි වෙච්ච කෙනෙක්. ඉස්ති දූර්තයට අබ්බැහි වෙච්ච කෙනෙක් වගේ භාවනාවට අබ්බැහියක් දකින්න දකින්න සෑම දුෂ්කරතාවයකදීම දකින්න දකින්න සෑම පහසුතාවයකදීම මේ අනිත්‍යතාවය කියන්නේ මොකද්ද මේ දිහා හරියට බැලුවොත් මේ දුෂ්කරතාවයේ මට පෙන්වන අනිත්‍ය ලක්ෂණය මොකද්ද ඒ අනුව මේ දුෂ්කරතාවය තුළ මට අනිත්‍යානුපස්සනා ඥානය තහවුරු කරගන්න පුළුවන් කොහොමද කියන එක තමයි යෝගාවචරයේ එකම පරමාර්ථය වෙන්නේ එකම අදහස වෙන්නේ ඒ නිසා යෝගාවචරයට මිතු ආකල් තිබුණා වූ තද දුෂ්කරතා හෝ තද පහසුකම් නැත්නම් මේ පහසුකම මට තියෙනවා මට උරුමයි මට ලැබිය යුතුයි මම එවන්නේ මම අසවල මම මේ වගේ කෙනෙක් කියලා තිබුණ දේවල් නාම ධර්ම වශයෙන් රූප ධර්ම වශයෙන් මේ සෑම දෙයක් තුළම තියෙන අනිත්‍යතාව අනිත්‍ය ධර්මයි අනිත්‍ය ස්වරූප ස්වභාවය ඒ නිසා මම මේක දැක ගන්න ඕනේ. මෙහෙනම් මේ මතුවී එනකොටම එහෙම අනුරෝධයක් අනුව යෑමක් ආඩම්බරයක් මේ හිතවිල්ලේ පවා නැත්නම් ඒකට හේතු වෙච්ච අරමුණේ පවා අනිත්‍ය ලක්ෂණේ එහෙමනම් මොකද්ද මේකේ මේ පොඩි පොඩි කොටස් වල වහා ඇති වී නැති යන ස්වරූපේ මොකද්ද ඒක හසු කර ගැනීමයි මගේ අද භාවනාව කියන්නේ කියලා ඒ තුල අනිත්‍ය ලක්ෂණේ දකිනකොට ඉන්දීමේ හැකිලීමේදී ආරම්භ වුණා වූ ඉන්දීමේ හැකිලීමෙන් අඳුනාගත්තා වූ අනිත්‍යානුපස්සනා ඥානෙ අර දුෂ්කරතාවය තුළදී එහෙ නැත්නම් අර පහසුතාවය තුළදී සාධක වෙන්න පටන් ගන්නවා. මේ නිසා මේ භාවනාවේදී මේ අවස්ථාවට එනකොට යෝගාවචරයට භාවනා රතිය භාවනා රාමෝ හෝති භාවනා රතෝ මේ තමයි ආර්යවංශ ප්‍රතිපදාව එහෙම නැත්නම් පෙර මේ ලෝකේ යම් තාක් ආර්යයන් වහන්සේලා පහළ වුණා නම් උන්වහන්සේලා විසින් මේ ලෝකේ ඉතිරි කරලා ගියා නම් යම්ම වටිනා සම්ප්‍රදායක් වංශයක් අන්නේ වංශයත් අංගේ ලකුණු මේ යෝගාවචරය අතර පහළ වෙනවා. කාමදායකවත් මේ දේ බෑරකල යුතුයි. මේක ඒකාන්ත දුෂ්කරයි. මේක ඒකාන්ත අසුභයි. මේක මට හමු විය යුතු නෑ. මේක අසවලාගේ දෝෂේ. අසවලයි මේ දේ කළේ. මේ ආදී කිසිම අරමුණකට යෝගාවචය වහයලා ගන්න බැරි වෙනවා. වහයලා ගත්තත් සීයේ එළඹි ගමන්නේ සතිමත් වෙච්ච ගමන්නේ යෝගාවචරය ඒක දුරු කරගන්නට, ඒක නැති කරගන්නට, විනාශ කරන්න ව්‍යාපාද හිතුවිලි මවනවා වෙනුවට නැත්නම් උපදේශ හොයාගෙන දුවනවා වෙනුවට මේ ධර්මයට මුහුණ දෙනවා. කවදාකවත් මේක පහළ වෙච්ච ප්‍රත්‍යයෙන් පහළ වෙච්ච ධර්මයක් නම් කවදාකවත් මේ ධර්මේ නැතිනු විදියට. එනතම මේ තුල අනිත්‍ය ධර්මේ නැති වෙන්න බෑ. මේකත් ඒකාන්තේ අනිත්‍ය ධර්මයක්. පිළිඳීම අනිත්‍ය ධර්මයක් නම් පිළිඳීම අනිත්‍ය ධර්මයක් නම් ආස්වාසය අනිත්‍ය ධර්මයක් නම් ප්‍රස්වාසය අනිත්‍ය ධර්මයක් නම් එසවීම යැවීම ලැබීම දොර ඇසීම දොර ඇරීම දොර වැසීම කතා කිරීම දාන වැළඳීම මේ මේ ගමන් කාරිකා ගමන් කිරීම දැසිකිලි කැටි කිරීම ඇසිපිල්ලම් ගැහිීම ආසාව පහළ වීම, එපා වීම, කැමැති වීම, අකමැති වීම, ලාභ ලැබීම, පාඩු ලැබීම මේ සෑම දෙයක්ම අනිත්‍ය ධර්මයේ ලකුණු. එනතන අනිත්‍ය හුදු අනිත්‍ය භාවය, අනිත්‍ය ධර්මය. ඒ නිසා යෝගාවචරය මිතුවක් කල මේ අහලා තිබුණ දේ තමයි දුෂ්කරතාවයක් මතුවෙච්ච වෙලාවේදී ඉදිරිපත් කරගන්න. හොඳයි මේක එහෙනම් මොකද්ද මේකේ තියෙන්නේ? අනිත්‍ය භාවය නැත්නම් අනිත්‍ය ධර්මයේ අනිත්‍ය ස්වභාවය අනිත්‍ය ස්වභාවය මේ සත්‍යම මේ අනිත්‍ය ස්වභාවය දැක ගන්න අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා තමන් සමහර වෙලාවට පරියන්ක භාවනා කරගෙන ඉන්නකොට ඉතාමත්ම වෙහෙස කරගෙන විදිහට නැගිටලා යන්න වෙනවා එපා වීම පහළ වෙනවා මේ එපා වීම කියලා කියන්නේ අනිත්‍යතාවය කියලා යෝගාවචරයට මතක් කරලා දුන්නොත් භාවනාවෙම සතිය නැගිටී හිටියොත් යෝගාවචරය ඒක අරමුණක් කරගන්න. එපා වීම කියලා කියන්නේ අනිත්‍ය ලක්ෂණය නම් අනිත්‍යතාවය නම් මේ එපා වීමේ ඇත්තා වූ අනිත්‍ය ලක්ෂණය මොකද්ද මේ එපා වීමට හේතු රූප ධර්මය මොකද්ද නාම ධර්මය මොකද්ද කියලා ප්‍රධාන වශයෙන්ම එපා වීම කොටස් දෙකකට කඩා ගන්නවා. මේ එපා වීම ඇති වූ වේදනාව. වේදනාව කියන රූප ධර්මය නිසා. ඒ නිසා හිතේ මේ අප්‍රිය කර අවශ්‍යතා මේ ද්වේෂ ජනක හිතවිලි පහළ වෙනවා. දැන් යෝගාවචරය ද්වේෂය දැනගෙනම අර වේදනාවට හිත තියාගෙන බලනකොට මේ වේදනාව කියන්නේ එකක් ගුලියක් gediyak නෙවෙයි මේ තුල කොටස් කරගන්න පුළුවන් ඒ විතර දැකගනිමේ කියලා බලන්න පුළුවන්කම ලැබෙනවනේ මේ වේදනාව තුළ කුංචු කුංචු වේදනා රාශි වහා ඇතිවි වහා නැතිවි දිදි දිදි පවතිනවා කියලා දකිනකොට අර රූප ධර්ම වල අංශු කුඩා අංශු වල බෙදීම විනාශ වී යෑම දකින්නකොට දකින්නකොට මේ එපා වීමට හේතු වෙච්ච හේතු ධර්මයේ මේ විදිහට අනිත්‍ය ලක්ෂණය පහළ කරනවනේ ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දැක ගන්න පුළුවන් ප්‍රකෘති මනසක් පවතිනවනේ මේ එපා වීම කියලා කියන හිතවිදිවට දැන් මොකද වෙන්නේ කියලා යෝගාචර බලන්න පුළුවන් බලනකොට අර මෙතුආකල් අර වේදනාව නිසා යම් ද්වේෂයක් ඒ නැත්නම් මේ ඉරියව් මාර්ගවල මට අර පහසු ඉරියව්වක් වේවා කියන යම් තෘෂ්ණාවක් තිබුණා මේ වේදනාව නිසා ඇති වෙන තුනේ තෘෂ්ණාව වෙනුවට දැන් වේදනාව නිසා ඇත්ත ඇතියට දැකීමේ ඥාණය ඇත්ත කරුණු පහළ වෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාචරයට පේනවා තමන්ගේ භාවනා අත්දැකීමකට ලං කරගන්න බැරි, හසු කරගන්න බැරිව හැංගිලා තියෙන අනිත්‍යතාවයක් නැහැ. වෙනවනම් හරි නිවැරදි ආකල්පයේ තියෙනවා නම් ඒ කාන්තේම මේ සෑම ප්‍රිය අප්‍රිය දෙකම සෑම පරියන්කේකම සෑම සක්මනකම සෑම ඉදිරිදා කටයුත්තකදීම විස්තර වශයෙන් බලන්න බලන්න මේ අනිත්‍ය භාවයේ පවතිනා ඒ අනිත්‍ය භාවය තමා වශයෙන් ප්‍රකට වෙන්නේ මේ මතු වෙන අරමුණු වල කුඩා අණු කුඩා කොටස් වශයෙන් බැලීමෙන් එහි ඇති වෙන තුලින් දැකීම. දකින්න දකින්න මේ අනිත්‍ය අනුපස්සනා ඥාන තහවුරු වෙනවා. මේ විදිහට යනකොට යෝගාවචරය තුළ පුදුමාකාර අර අපි කලින් මතක් කරගත්ත විදිහට සුපතිත්ත්‍ය සතියක් සතියේ ධාවුර භාවයක් මතුවෙනවා ඒ වාගේම වීර්යය බොහොම සෞඛ්‍ය සම්පන්න වීර්යයක් බවට යෝගාවචර කරදර නොකරන වීර්යයක් බවට කරදර කරන වීර්යය තමයි සමහර වෙලාවට ඉතාමත්ම ආශාවක් පාවින කොහොම හරි මේ විපස්සනා ඥාන පහළ කරගන්න. නැත්නම් පැය 3-4 එකට ඉඳගෙන ඉන්න පුළුවන්කම ඇති කරගන්න. මෙහෙම වෙලා සමහරට යෝගාචරය තමන්ගේම වීර්ය නිසා පෙළෙන වෙලාවක් වෙනවා. ඒ කියන්නේ අධිවීර්ය. සමහර වෙලාවල් වල විදිය ගහපු නිසා කවුරුත් කියපු නිසා භාවනාවට යනවා නමුත් අද්ද නිදිමත. මේ නිසා දීන භාවය නිසා යෝගාචරය දුක් වෙනවා. නමුත් මෙන්න මේ කියන විදිහට අනිත්‍යානුපස්සනා ඥාණයට පොහොර වැටෙන විදිහට භාවනාව යනකොට කවදාකවත් මේ වීර්ය අර කියන විදිහට ඉක්ම ඉක්මවල යන්නේත් නැහැ. වීර්ය අඩු වීමෙන් දීන භාවයටපත් වෙන්නේ නැහැ. එතකොට මේ වීර්ය ක්‍රම තුනකට ටිකට වැඩෙන්න පටන් ගන්නවා. ආරද්ධ වීර්ය පවතිනවා, පග්ගහිත වශයෙන් පවතිනවා, පරිපූර්ණ වශයෙන් පවතිනවා. ආරද්ධ වීර්ය යෝගාවචරය මුල් කාලේ බොහෝ හොඳට දානවා. වැඩක් පටන් අරගන්නට මේ දේවම කළ යුතුයි කියලා තේරුම් අරගන්නකොට වැඩේ පටන් ගන්නවා ආරද්ධ වීර්යෙන් තමයි. ඊ ආරද්ධ වීර්යෙන් පටන් අරගෙන භාවනා කරන කාලේ නම් යම් කිසි ප්‍රමාණයට යනකම් වේදනාවක් එනකොට එන තාක් භාවනා කරන්න පුළුවන්. නමුත් මට්ටම පැන්නට පස්සේ ඉවසුම් මට්ටම පැන්නට පස්සේ අරමුණේ සිටිහි කරනවා. නූලක් නූතලයක්. නිස්සලයක්. ඉබේම Taman අන්තිමට දකින්නකොට නැගිටිනවා. මොනවා වුණාද කියන්න බෑ. ඒ මොකද ආරද්ධ වීර්යයත් ආව ලාමක භාවය නිසා. නමුත් දිගට දිගට භාවනා කරගෙන යනකොට මේ විදිහට අනිත්‍ය භාවයත් අනිත්‍ය ලක්ෂණයක් අරමුණක් අරමුණක් පාසා සාර්ථක භාවයේ කිට්ටු වේගෙන එනකොට පග්ගහිත මට්ටමට වීර්ය නැගෙනවා. එතකොට බාරක් කරට ගත්ත කෙනා ඒ බර ගෙනියා යුත්තන්ට ගෙන ගොස් මිස විමන තබමි කියලා දැඩිව ඒ බර ඔසවාගෙන මේ ඉදිරියට යන්නාසේ සෑම අරමුණකම මුලදී නම් පහසු වෙන්න පුළුවන් මැදදී ටිකක් දුෂ්කරතාවයේ තිබුණ ඒ අරමුණ සම්පූර්ණයෙන් කෙලවර කරමි කියන අදහස ඇතුව අල්ලාගත් දේ බිමට ගන්නේ නැතුව තව තවත් ඔසවා තබන්නා වූ වීර්යය පහළ වෙනවා. මේ වීර්ය දිගේ යනකොට යෝගාවචරයට සෑම වේදනාවකම සෑම එපා වීමකම සෑම කටුක වචනයකම කෙලවර දැක ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ සංසාරයෙන් ගැලවීමක් නැහැ. මෙතුආකල් මේ වගේ නරක දේවල් අපි මුල යාන්තම් රස දැනෙනකොටම මේක නීරසයි කියලා බැහැර කළ තාක්කල් අපේ භාවනා අතරමඟ කැඩුනා. අපි ගුරුවරු වෙනස් කළා, ස්ථාන මාරු කරුවා, තැන් තැන් වලට ගියා. නමුත් අද භාවනාවේදී අපිට මැද හරියක් දැක ගන්න පුළුවන්. එහෙමනම් දිගට මේ වීර්ය පැවැත්විය යුතුයි කියලා වීර්ය දිගට යනකොට පරිපූර්ණ වීර්ය කියන මහා වීරත්වයකට යෝගාවතරෙන් හිටපත්. ඒපත් වෙනකොට යෝගාවචරය මොනම දුෂ්කරතාවයක් ආවත් ඒක වාසියට හරව ගන්න. කොහොමද? මේ ඒකාන්තයෙන් මේ දුෂ්කරතාවය තුළ අනිත්‍යතාවය කියනවා. මේ දුෂ්කරතාවය තුළ අනිත්‍ය ධර්මයේ කියනවා. මම මේක අනිත්‍ය ලක්ෂණය මතු කර ගන්න ඕනේ. මට අල්ලා ගන්න පුළුවන් විදිහට අස්පනා පිට දැක ගන්න පුළුවන් විදිහට මේකේ අනිත්‍ය ලක්ෂණය දැකගත යුතුයි. එදාට මට මේ දුෂ්කරතාවය ජය ගන්න පුළුවන් කිය අන්න පරිපූර්ණ වීර්යයක් වාට වීර්යය සමාන වෙනවා. එතකොට මුල් කාලේ වැඩි වැඩි වෙදි කියලා නැත්නම් මුල් කාලේ වැඩි වැඩි ඊතල විදල විදල තමයි එල්ලේට හරියට විද ගන්න පුළුවන් වෙච්ච දක්ෂයක්. දැන් නිවැරදිව හරියට ඉලක්කයට එල්ල කරමින් ප්‍රීතියක් සතුටක් දෘෂ්ටි වෙන්නේ කොහොමද? ඒ වාගේම ප්‍රිය අරමුණේ අප්‍රිය අරමුණේ කියන දෙකෙහිදීම Tamange නිර්වැරදි බව මට මේක හරියනවාමයි කියන සහතිකය Taman තුලින්ම ඇති කරගන්නේ ඉදිරියට යන්න පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරයාගේ මේ අනිත්‍යතාවය සෑම දෙයකින් මතු කරගනිමි කියන අදිස්ථාන පූර්වක භාවනාව යනකොට ශ්‍රද්ධාවෙත් ප්‍රඥාවෙත් සමබරතාවය ඇති වෙනවා. වීර්යයත් සමාධිය සමබරතාවයේ ඇති වෙන නිසා ගමනේ පුදුමාකාර සමබර භාවයක් ඇති වෙනවා. ගමන බොහොම සැහැල්ලු භාවයකටපත් වෙනවා. ඉබේ ඇදී යන තත්ත්වයකටපත් වෙන භාවනාව. මොන්නම අරමුණක් විදිහටපත් තුනත් අර යෝගාවචරයට තියෙන දැන් මේ අරමුණේ ඒකාන්තයෙන්ම අනිත්‍ය ධර්මයේ තියෙනවා. මට තියෙන්නේ මට දැනෙන විදිහට මේ ලකුණ නැත්නම් වර්තමාන වශයෙන් මෙහි ප්‍රකට වෙන්නේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය භාවය පෙන්වන ලක්ෂණ මතු කරගන්න එකයි. මේ නිසා යෝගාවචරයේ හිත මෙනෙහි කරන හිත අර උනට කෙලින්ම නංවන්න පුළුවන්. මොකද යෝගාචරය දන්නවා මේ දැක්කේ නැති නිසායි මේ අරමුණේ අනිත්‍ය භාවය දැක්කේ නැති නිසායි මට මේක හොඳක් වශයෙන් නරක වශයෙන් පේන්නේ මම දැන් මේ හොඳ නරක දෙක බැහැර කරලා කෙලින්ම අරමුණට වර්තමාන වශයෙන් අරමුණේ ලක්ෂණ දැක ගනිමි කියලා හිත එහි නැංවීම විතර්කයේ සූර භාවය ඇති මේ සූර භාවයේ නිසා යෝගාවචරයට නැවත නැවතත් නැවත නැවතත් මෙහිම පැවැත්වීම පහසු කාරණාවක් වෙනවා ඒ වෙලාවට යෝගාවචරය සඳහන් කරනවා සමතන සුද්ධ කරනකොට දැන් වෙහෙසක් නැතුව දිගටම හිත අරමුණේ ඇලී ගන්න ගැටියටපත් වෙනවා උපමාවට කියනවනම් කාණ්ඩමකට යකඩයක් නැත්නම් යකඩයකට කාණ්ඩමක් මෙන්න මේ විදිහට අරමුණක් හිතක් කියන දෙකේ යාවක් ඇති වෙන්න පටන් ගන්නවා. අරමුණත් විනාවට හිත ඇදීගෙන යන ගතියක් ඇති ඒ අරමුණට ඇදී යන හිත ඉස්සර වාගේ ඉන්නේ මේ බලන අතනද මෙතනද පාර කියලා හොයන බලන කලබල වෙන ගතියක් වෙනුවට හරියට එල්ලේ දැනගෙන මෙන්න මේ කියන්නේ නැත්නම් මේ අරමුණ කියලා කියන්නේ අනිත්‍යතාවය. මේ අරමුණ කියලා කියන්නේ අනිත්‍ය ධර්මයේ අනිත්‍ය ස්වභාවය. මේ අරමුණේ අනිත්‍ය ස්වභාවයේ මම මේ වෙලාවේ අත්දකගන්නේ කොහොමද? නැත්නම් මේ අරමුණේ යතාව අනිත්‍ය ලක්ෂණය මොකද්ද කියලා දැනගැනීමයි මගේ යුතුයකම. ඒ සඳහා යෝගාවචර වෙහෙත වෙනවා. ඒකට තමන්ගේ ශක්තිය යොදවනකොට අර කලින් තිබුණ විදිහට භාවනා විශාල කලකොල භාව, කොරසඩි භාව, ගොරෝසු භාව, ඕලාරික භාව වෙනුවට සුමුදු භාවයක් මතුවෙනවා. ඒ වගේම අරමුණක් විශේෂ ඉස්තර තිබුණා නම් විශාල බැහැර කිරීමේ ආසාවක් මේක නොවේවා මේක නොදකින් මේක නොපතන් කියන අදහසක් ඒව දුරු වෙනවා යම් විදියකට ඒ නොදකින් නොපතන් කියන අදහස පහළ වුණොත් පහළ වෙච්ච බව දැනගන්න ඒ වගේම යම් අරමුණක් පතුවෙච්ච ලා බා බොහොම හොඳයි මේක මට වේවා මට මට ලං වේවා කියන හැඟීමක් පහළ වුණාම ඒ පහළ වෙන ගතිය දැන් අඩු වෙනවා ඒ විතරක් නෙවෙයි යම් විදියකට සාමාන්‍ය විදිහට පහළ වුණාම පහළ වෙච්ච බව දැනගන්න මේ අනුව යෝගාවචරාගේ භාවනාවට ලොකු යාදීමක් අස්වැසිල්ලක් පවන්සලීමක් සිදු වෙනවා. මේ වෙනස සිදු වෙන නිසා යෝගාවචරය සමහර විටක පැය දෙක තුන වශයෙන් භාවනා කරගෙන. එහෙම වෙලාවක ඒ යෝගාවචරයේ භාවනාවේ ඉදපත් මේ ගොරෝසු රළු අරමුණු තමයි තාම ප්‍රිය පහසු අරමුණු දෙක තුලම මේ අනිත්‍ය ලක්ෂණය දැක ගනිමි කියන විදිහට භාවනා කරගෙන යනකොට යෝගාචරයේ සෑම දුකක්ම සෑම සැපයක්ම සුදු අභියෝගයක් බවට පත් වෙනවා. දිගට භාවනා යනවා මේ පරියන්කේ නොකඩ මේ විදිහට මට නොනැගිට අවයින්ද ලැබේවා කියන හැඟීම පහළ වෙනවා වෙන මොනවාක්වත් තබා මේ භාවනාවට බාධා වෙන විදිහට මට ඇස් දෙකවත් අරින්න නැතුව ඉඳ ලැබේවා කියන තරමට භාවනාවේ රුචිය රතිය භාවනා රතිය පහළ වෙන්න පටන් ගන්නවා මේ තමයි යෝගාවචරයා මේ තාක්කල් දුෂ්කර විදිහට දුකසේ යාන්තම් එහෙමෙන් දැනගෙන අහුලගෙන වවා වඩා ගත්තා වූ ඉන්ද්‍රිය ධර්ම සමවීමේ ලකුණ. මේ සමවීම නිසා යෝගාවචරයට භාවනාව සුදු අභියෝගයක්. දිගට පවත්වන්න පුළුවන් භාවයක් ඇති වෙනවා. නමුත් ඉන්ද්‍රියට මතක තියාගන්න ඕනේ යෝගාවචරය හැමදාක අරමුණකට හිත නැංවීමට ගන්නේ නැති අරමුණකට හිත නැංවීම මගේ ජීවිතේ වටිනාම දේ කියලා දන්නේ නැති එසේ නංවා ගත්තා වූ හිත දිගට පැවැත්වීම. මානසිකාරය දිගට පැවැත්වීම, මෙනෙහි කිරීම දිගට පැවැත්වීමයි මට ලාභය කියන එක දන්නේ නැති යෝගාවචරයට මේ රතිය, මේ ආසාව, මේ සැප භාවයේ කවදාකවත් අත්දැකීම නෙවෙයි. මේ යෝගාවචරයට මේ ඇහැට යමක් දකින්නකොට, කනට යමක් ඇහෙනකොට මුලදී නම් මේ දකින්න දේවල් වල රුචි වර්ධකම් තිබුණා. අහන දේවල් වල රුචි වර්ධකම් තිබුණා. නාසයට ලැබෙන ආග්‍රහණ, දිවට ලැබෙන රස, හරියට ලැබෙන පහස, හිතට ලැබෙන හිතවිලි. මේ විදිහට තේරුම් බේරුම් කරගත්තා. නමුත් මේ විපස්සනා උපදේශ පන්ති ලැබුණට පස්සේ යෝගාචරය පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවර කරලා උච්ච ආසාවක්, උච්ච තරහවක් නැති වෙන විදිහට ජීවන රටාව හදාගෙන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් භාවනා කරනකොට භාවනාවෙන් ලැබෙනා වූ මේ වීර්ය සති සමාධි කියන දේවල් වලින් හිත තවත් ආරසා කරන්න පටන් ගන්නවා. පටන් අරගන්නකොට යෝගාචරයට තේරෙනවා මේ අහක තියෙන කෙලස් කන්දක් කුණු කන්දක් ඇඟට දාගන්නේ නැතුව පුළුවන් තරම් බේරිලා ආරක්ෂා වෙලා තමන්ගේ ගුණ ජීවිතය රැක ගන්නවා නම් ඉතුරු සියුම් කෙලෙස් ධර්මයේ මේ සතියෙන් වීර්ය සමාධිය නැති කරගන්න පුළුවන්. අන්න එවැනි කෙනාට විතර මේ ශාසනීය භාවනා රතිය පහළ වෙනවා. යම් කිසි කෙනෙක් මේක දන්නේ නැතුව අනුන්ගේ දෝෂයක් නිසා හෝ යුක්ත ගුණය ගැන දොස් කියතියා හෝ අහක තියෙන කෙලෙස් කන්දල් අහක තියෙන කරදර තමන්ගේ හිතට පවරාගෙන ඇතුලේ සතියක් නැහැ වීර්යයක් නැහැ සමාධියක් නැහැ මේක ඇතුලේ යකාගේ කම්මල මහා අවුල් ගොඩක් ඇති කරගෙන මේ භාවනාවේ අනුපාඩුවක් ක්‍රමීය අනුපාඩුවක් කිච්ච තමන් විඳපු දුක තේරුම් අරගන්නකොට මුළු ජීවිතයක් රැකීම සඳහා ඉන්ද්‍රිය සංවරයත් ආව වටිනාකම හරියට සෞඛ්‍යයක් ඇති කරගත්ත කෙනා අවදුරටත් විස බීජ අත නොගාන ඉන්න තරමට ආරස්සා වෙන්නාසේ ඉඳි තේරුම් ගන්න පටන් ගන්නවා. මේ යෝගාවචරයේ වැඩපිළිවෙල ඉතාමත්ම ආරක්ෂාකාරී වැඩපිළිවෙලක් බවට පත් වෙනවා. මේ යෝගාවචරයේ මේ විදිහට ආරස්සා වෙද්දී මේ සතිය, වීර්ය, සමාධිය කියන ධර්ම ගැන සැලකිල්ලක් නැති, මෙනෙහි කිරීමක් නැති, වෙන උපදෙස් ගණන් ගන්නේ නැති යෝගාවචරයන තමන්ගේ ඇහැට ප්‍රියමනාපයක් දක්ව දෙයක් දකපුවාම මේකමගේ පෙර වාසනාවක්. මේක මට උරුම දෙයක්, කැප දෙයක් මේක මත ලං කර ගන්න ඕනේ, වැඩි කර ගන්න ඕනේ කියලා ඇහැ කෙරේ අනුරෝධය පහළ කරගන්න. වස්තුව කෙරේ අනුරෝධය පහළ කරගෙන ව්‍යාපාර කරනවා. නමුත් මේ දකින්නේ ඒ අල්ලා ගන්නා වූ ඇහැ අනිත්‍ය භාවය. අනිත්‍ය ධර්මයේ ඒක දිවි දිවි. ඒක කැඩි කැඩි යන. අන්න යෝගාවචර භාවනා නොකරනා වූ පුද්ගලයාට අනුරෝධේ ලං කරගන්න ආශ කරගන්න හිතේ වස්තුව පෙනි පෙනි කුම් වෙලා. පෙනි පෙනි දිවිදිලා. මේ වෙනකොට මහා විශාල දුකකටපත් වෙනවා. මොනම ක්‍රමයකින් හරි මොනම බලයකින් හෝ මේ දේ නතර කරගත යුතු කියලා මේ ලෝකයක් එක මහා විශාල පොරයකට පෙළෙනවා. සමහරවිට. ආශාවෙන් සමහර වෙලාවට තරහයි. මේ නිසා මේ පුද්ගලයාගේ හිත නිට්ටරෝම උච්චතර ආවේගජනකව පසු මේ නිසා කවදාකවත් සමාධියක පැපයක් නැත්නම් සතියක් නැත්නම් වීරියක් තේරුම් ගන්න. මේ නිසා මේ පුද්ගලයාට භාවනා සැපේ කියන එක උරුම නැති දෙයක් බවට පත් වෙනවා. කරනවා නම් කරන්නේ නිකන් බුදු රංගපෑමක් විතරයි. නමුත් ඕනෙම යෝගාවචරයක් මේකත් මේ වෙලාවේ මතක් කරන් තියෙන්නේ මුලදී නා රංගපෑම කරනවා. ඒ මොකද මේ කෙලෙස් කන්දල් ටිකක් අයින් කරගන්න. කතා කරන්න පුළුවන් නම් ගොළුෙක් විදිහට හැදෙනවා. අයියාත්‍ය තිබුණත් බැරි කෙනෙක් විදිහට හැදෙනවා. ඇස් තිබුණත් අන්ධයෙක් විදිහට හැදෙනවා. නමුත් මේ යෝගාවචරය මේ විදිහට හැසිරෙන්නේ මොකද? මේ දුර්වකම් නැති කරගන්න, ලෙඩ නැති කරගන්න. එහෙම හැසිරලා යම් වෙලාවක මේ අනිත්‍යානුපස්සනා ඥානයටපත් වෙච්චාම මේ යෝගාවචරය තව දුරටත් සංගපාන්තෝන වෙන්නේ නැහැ. මවාපාන්තෝන වෙන්නේ නැහැ. ඉනේන දුෂ්කරතාවයන් විපස්සනාට නැංවීම තුළින් සෑම අරමුණකම ඇත්තා වූ ඒ අනිත්‍ය භාවය, අනිත්‍ය ස්වභාවය දැන් යෝගාවචරයට මෙනෙහි කරන වාරයක් වාරයක් පාදකවයි. ඕනෙම ආරමුණක අනිත්‍ය ලක්ෂණය මේකයි කියලා විෂද වශයෙන් වෙන් කරලා දැක ගන්න පුළුවන්. මේ නිසා අනිත්‍ය අනුපස්සනාව තහවුරු වෙනවා. මේ නිසා මේ යෝග අවතරය තුළ මේ භාවනා රතිය, භාවනා රාමතාවයේ අනිත් භාවනා නොකරන ඇත්තමුත් එක්ක විශාල වෙනසක් පැතිී පේන්න පුළුවන් වෙනසක් විදිහට දැක ගන්න පුළුවන්. මේ නිසා මේ විදිහට භාවනාවේ හිත අලවලා විශේෂයෙන්ම දෙන මුල් පොඩි උපදේශ ටික ඉතාම ගෞරවයෙන් ඉතාම සැලකිල්ලෙන් භාවනා කරන යෝගාවචරයෙකුට මේ විදිහේ පුදුම රතියක් පුදුම ආශාවකින් භාවනාවකින් යන්න පුළුවන් මේක මේ අද කාලේ මේ අවස්ථාවල ඉන්න කර්මස්ථානාචාර්යවරු නැත්නම් උපදේශකයන්ගේ අදහස් නෙවෙයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේම සඳහන් කරන්ට යෙදිච්ච මාතෘකාව. ශුඤ්ඤාගාරං පවිච්ඡස්ස සන්ත චිත්තස්ස භික්ඛුනෝ ආදී වශයෙන් බුදුරජාන් වහන්සේ ධම්ම පද ගාථාවල සඳහන් කරලා තියෙන්නේ අමානුෂික රතිය. සිතිවිලික පටන් ගන්න. නමුත් ඒ අමානුෂික රතිය පහළ වෙන්නේ සම්මා චිත්තං විපස්සිත. යම් විදියකට මේ දෙන උපදේශ ටික හරියට තේරුම් අරගෙන මේක රූප ධර්මය, මේක නාම ධර්මය, මේ රූප ධර්මයේ කොටස් වෙන්නේ මේ විදියටයි. එතකොට නාම ධර්මයේ ප්‍රකට වෙන්නේ මේ විදියටයි. මේ නිසා වෙහෙස නොබලා රූප ධර්මයේදී නැංගිය යුතුයි jigayate එහි හිත පැවැත්විය යුතුයි එතකොට රූප ධර්මයේ විශේෂයි විපස්සනාට සූදානම් වීමක් වෙනවා නාම ධර්ම වශයෙන් හිතක් සුදුසු වෙනවා අන්න ඒ වෙලාවෙත් මේ ශූන්‍යාගාරය කියලා කියන්නේ යෝගාවචරයට පුදුමාකාර මූලික අවශ්‍යතාවය මේ ශූන්‍යාගාරයේ කියනකොට යෝගාවචරයට නීති තියෙන්නත් ඕන ආරම්භකම් කටළු අඩු වෙන්නත් ඕන ඒ වගේම හරි ආව පිළිසිදු වෙනවා යම් වේලාවක චර්යාව ස්ථානයේ තියෙන නීති පද්ධතිය, තමයි වගේ සාමයේ සීලය, තමයි ලක්ෂණ භික්ෂු සීලය හරියටම ඍජු වෙනවා. මේකත් කියන්න පුළුවන් ශූන්‍යාකාරයේ එක ලක්ෂණක් විදිහට. සාන්ත චිත්තස. සාන්ත චිත්තේ ඇතිවෙන්න නම් අරමුණේ ප්‍රිය භාවක් ප්‍රිය භාව නැති මේක මුලදී කොහොම වෙහසක්. නමුත් පහු වෙනකොට අරමුණයි හිතයි එකට ඇදිලා යන මට්ටමට එනවයි කියලා කියන්නේ මේක පුහුණු කරන්න පුළුවන්. එනිසා සාන්ත චිත්ත භාවය උපේක්ෂා ස්වરૂපයේ දෙවෙනි අවශ්‍යතාවය. ඒ විදිහට ශුන්‍යාකාරම් පවිත්තස්ස සංකතිත්තස්ස දික්කුණෝ සම්මා සම්‍යක් ක්‍රමයේදී විපස්සනාව කරන වෙලාවේදී ඒ කියන්නේ අර මොකද කියලා පුහුණු කරගත්ත ඉන්දිය ධර්ම හරියට එකලස්ව කරගෙන යනකොට අමානුෂික රතිය. මේ අමානුෂික රතියක් ලෞකික මිනිස්සු විඳින රතියක් අතර මහ විශාල වෙනසක් තියෙනවා. ඒ වෙනස යෝගාචරය තේරුම් ගත්තොත් විතරයි මේ ධර්ම රතිය කියන එක භාවනා රතිය කියන එක යෝගාචරය අත්දකින්න පුළුවන්. ඒ නිසා අදට අපිට ලැබී තියෙන කාලය අනුව මේ විදිහට අමානුෂික රතියක් දෙන දෙන භාවනා රාමතාවේ භාවනා රතිය සාමාන්‍ය ලෞකික කාමක වස්තුකාම රතියත් එක්ක සංසන්දනය කරන්න වෙලා නැහැ. නමුත් මේක බෝධිගාචරයේ දැනගැය යුතු කාරණාවක් නිසා ඉදිරි ධර්ම දේශනාවලදී අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ධර්ම දේශනා මාර්ගයේ අපි මේ ඉදිරිපත් කරන්න යෙදිච්ච මේ වටිනා උපදේශ පන්තිය යෝගාවචරයේ ඒකාන්තයෙන් දැනට මේ කරගෙන යනා වූ භාවනා අධ්‍යක්ීම් වලට අශ්ව සිල්ලක් වේවා. ඒ අශ්ව සිල්ලක් වීමෙන් Taman තුල ඇත්තා වූ යම් අඩුපාඩු තියෙනවා. මේ අඩුපාඩු නිවැරදි කරගෙන තව දුරටත් මේ සාරල උපදේශ පන්තියේ ඉදිරිපත් කර ගැනීමෙන් අධ්‍යක්ීම් භාරය වැඩි කර ගන්නට, ඒ වැඩි කර ගැනීමෙන් ධර්ම රතිය, භාවනා රාමතාවයේ භාවනා රතිය වැඩි කර ගන්නට ලැබේවා. එසේ ලැබීමෙන් යෝගාවචරින්ට අනිත්‍යානු අනිත්‍යභාවය අනිත්‍ය ලක්ෂණය අනිත්‍යානු පස්සනා ඥාන ආදී පිළිවෙලින් විපස්සනා ඥාන වඩා ගන්නට මෙලොවදීම මේ මධ්‍යස්ථානයේදී ලැබේවා කියන මෛත්‍රී පූර්වක චේතනාවෙන් අද